at ඇත්ත වශයෙන්ම මුස්ලිම් කොංග්‍රසය කරගත්තේ හැමදේම ගත්තොත් වරදක් තමයි. මේ නායකතුමාගේ නායකත්වයේදී මුස්ලිම් ජනතාවට විරුද්ධව ගත්ත සියලුම දේවල් මම හිතන්නේ අන්තිමට මුස්ලිම් ජනතාවට අහිත කෙරුවා. දැන් මේ නැගෙනහිර පළාත් සභාව මමත් ඒකේ තරඟ කරපු කෙනෙක් ඇටියෙ කියන්නේ අපි ඒ දිනපු ඇටීම අපි දෙමළ ජාතික සඳහන් කිව්වා අපි දෙගොල්ලෝ එකව වෙලා ආණ්ඩුවක් හදමු කියලා. එදා ඒක කරන්න තිබුණා නම් ඒක විතර නෙවෙයි මම දිනලා කිව්වේ තව එකක් කිව්වා. මහාමැතිකමත් ඕගලන් ගන්න අවුරුදු පහකට ඊට පස්සේ മന്ത്രിකම හතරකුත් ඕගලන්ම ගන්න. ඒක අපිට කාටවත් එපා යනවා කියලා ඒගොල්ලන් ඒ වගේ ස්ථාවරයකට ආවා. ඒ වගේ වෙලාවකදී අපි ඒ වගේ තීන්දුවක් අපිට ලැබිච්ච වෙලාවේ ඒකින් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව අපි මොකද කරුවේ? අපේ ආණ්ඩුවත් එක එළියට හිටියා. ආණ්ඩුවට කඩේ ගියා. ඊට පස්සේ අවුරුදු දෙකමාර නෙවෙයි දැන් තුන ගිහිල්ලත් ඒගොල්ලන්ට තිබිච්ච කිවිසුම දෙකමාර දෙකමාර කරනවා. මේ දෙකමාර ගත්තාම ඒකත් අන්තිම ලෝක හොරෙකුට මුස්ලිම් කොංග්‍රස් බාර දුන්නේ මේ මායමිතිකම.